නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් විදිහට අපි හැමෝටම එක පරමාර්ථයක් තිබෙනවා අපි හැමෝටම එක පරමාර්ථයක් ජීවිය යුතුයි. ඒ තමයි සියලු දුකෙන්ම නිදහස් වී ලබන උතුම් නිවන අවබෝධ කර ගැනීම. ඒ උතුම් එකම පරමාර්ථය ඉටු කර ගැනීම පිණිස උත්සාහ කරන අය කැපවී කටයුතු කරන අය තමයි ශ්‍රාවක ශ්‍රාවිකාවන් වන්නේ. ඒ උත්සාහය තුලම මෙලව සාර්ථකත්වය ලබනවා. පරලව සුගතිගාමි බවත් ලබනවා. ඒ උත්සාහය ඒ අනුව සාර්ථකත්වයට පත් වෙනවා. යමෙකුට මෙලව යහපත් කරගන්න බැරි නම් මෙලව අයහපත් නම් පරලව දුගතිගාමී නම් නිවන කරා යන්න බෑ. නිවන් මඟ වැහිලා යාවි. නිවන් මඟ පෑදුන කෙනාගේ එහෙම නැත්නම් නිවන් මඟට පැමිණි කෙනාගේ මෙලව ජීවිතේ සාර්ථකයි. පරලෝ ජීවිතයේ දුගතියෙන් නිදහස් සුගතිගාමි. පරලෝ ඉපදෙනවා නම් නිවන් මඟට පැමිණි සියලු දෙනාම මෙලොවදීම පිරිනවම් පාන්නේ මෙලොවදී පිරිනවම් පාන කොටසක් යම් පිරිසක් මෙලොවදී පිරිනවම් පිරිනවම් පානවා සිළු දෙනාම මෙලොවදී පිරිනවම් පාන්නේ ඇතම් පිරිසක් පරලොවදී පිරිනවම් පාන්නේ ඉතින් නිවන් මාර්ගට පැමිණි කෙනාගේ ස්වභාවය ඊළඟ ජීවිතයේ දුගතියට වැටෙන්නේ බලන්න කොතරම් ශ්‍රේෂ්ඨ ජීවිතයක්ද කොතරම් උතුම් ජීවිතයක් තේ ජීවිතේ. ඉතින් බඳු ජීවිතයක් ඇති කර ගැනීම ලොකු කැපකිරීමකින් කළ යුතු දෙයක්. දැන් මෙතන ඉන්න බොහෝ දෙනා මෙලව සාමාන්‍ය ජීවිතය යම් ජීවණයකටපත් කරගත්තාය. මේ ඉන්න හැම දෙනෙක්ම වගේ මෙලව සාමාන්‍ය ජීවිතය භෞතික විදිහට යම් දියුණුවක් ඇති කරගත්තා. ඒ දියුණුව ඔබ නිකාම ඇති කරගත්තද? ඔබට ඒ දියුණුව කවුරුද ත්‍යාග කළාද? එමෙත ඉබේම ඉපදිලා ආවද ඒ දියුණුව? නැමෙයිද? ඔබ යම් තනතුරු තානාන්තර දරන සමාජයේ යම් පිළිගැනීමකට පාත්‍ර වුණ යම් භවභෝග සම්පත් භුක්ති විඳින සුවපහස යම් කාමභෝගී ජීවිතයේ සුවපහසුවක් ඔබ උපදවගෙන තිබෙනවා. ඉබේම ආවේ නෑ නේද ඒක? නේ? ඒ සඳහාත් යම් කැපකිරීමක් කළානේ. ඒ කැපකිරීම පවා ඔබ ස්වල්ප විදිහට දකින්නේ නෑ නේද? ඔබගේ මේ සාමාන්‍ය ජීවිතය ඇති කරගත් දියුණුව සුළු කැපකිරීමකින් නෙවෙයි නේද කලේ? ඔය දිනුවට ලං වෙන්න බැරි අයත් එක්ක සසන බැලුවා. නේ? ඒ වීරිය ගන්න කාලේ ඔබ මේ ලෝකේ තියෙන ලොකුම දේ කරන්න නේද කල්පනා කරේ. නේද? ඒ විදිහට තේරුම් ගන්න මේ ලෝකේ තිබෙන තව දෙයකට දෙවන නොවන පරමාර්ථයක් ඇති කර ගැනීම පිණිස කැපකිරීමකින් තොරව වීරියකින් තොරව ඒ ලබන්න බෑ. නමුත් කැපකිරීමක් වීරියක් සහිත කෙනාට ඒ ශ්‍රේෂ්ඨ පරමාර්ථය ඇති කරගන්න පුළුවන්. ඊළඟදී ඒ කැපකිරීම වේවා ඒ වීරිය වැඩිම වේවා නුවණින් යුක්ත වෙන්න ඕන. නුවණින් තොරව ප්‍රඥාවෙන් තොරව ගන්න වෑයම වීරිය ප්‍රතිඵල උපදවා දෙන්නේ නැහැ. වීරිය තිබූ පමණින් වෑයම තිබූ පමණින් ප්‍රඥාව නැත්නම් නුවණින් කල්පනා කිරීම දුර්වල නම් ප්‍රතිඵලයක් ලබන්න බෑ. නුවණ නැති කෙනාගේ වීරිය තුළ වෙහෙසක් ඇති කරනවා. පීඩාවක් ඇති කරනවා. ටික කලකින් මේ කටයුත්ත අතහැරලා දානවා. නොවන තින කෙනාගේ වීරිය වේස උපදවන්නේ සංසිඳීම ඇති කරනවා. නොවන කියන්නේ අන් එබඳු දෙයක්. ප්‍රඥාව කියන්නේ ඒ වගේ දෙයක්. වේස නැති කළ සංසිඳීම ඇති කරනවා. ඉතින් යම් කෙනෙක් මෙයයි නිවන් මඟ කියලා දැක්කනම් එපමණකින්ම එයා තුළ ප්‍රමාණ කළ නොහැකි සංසිඳීමක් ප්‍රබෝධයක් හටගන්නවා. ඒ සංසිඳීම ඒ ප්‍රබෝධය බොහෝ පීඩාකාරී දේවල් යටපත් කරගෙන පවතිනවා. දැන් ඔබ අපි කවුරුත් අහලා තිනවා භාගතුන් වහන්සේ වැඩ සිටි කාලේ ඇතැම් අය ඊටාම දුක් සහිත පීඩා සහිත ජීවිත ගත කර ඇතැම් අය භාගතුන් වහන්සේ බහැ දැකලා භාගතුන් වහන්සේව දැකලා ධර්මයේහි පිළිසරණ ලැබූ අය ගැන අපි අහලා තියෙනවා. පටාචාරා, කිසాగෝචමි, රාජ්‍යමාලා. ඒ වගේ අයගේ චරිත කතා අපි අහලා තියෙනනේ. ඒ වගේ කී දෙනෙක්ද ඒ කාලෙනේ? ඒ අයගේ සාමාන්‍ය ජීවිතයේ අතිශය පීඩාකාරී දුක් සහිත ස්වභාවයන්ට පත්වෙච්ච අය. නමුත් බුදුරජාණන් වහන්සේ හමු වීමෙන් ධර්මය මුණ ගැසීමෙන් එයාගේ ජීවිතේට ඒ පීඩා සියල්ල අභිභවාගිය ප්‍රබෝධමත් බවක් ඉපදිලා තියෙනවා. ඒක ස්වභාවයක්. අදටත් ඒ විදිහටම තමයි. ධර්මයේ අදටත් ඒ වගේ තමයි. යම් අයට පීඩාකාරී සිත් තියෙනවා නම් අ르බුද වලින් පෙළෙන සිත් තියෙනවා නම් ඒයින් ගොඩේමක් නැති බවක් පේනවා නම් කියන්නේ අ르බුද නැතිවීම නෙමෙයි අ르බුද නැති වෙන්නේ නැහැ ලෝකේ. දැන් මහා ගංගාවක් ගලා යනකොට ඒ ෂඩ පහර අයින් කරන්න බෑනේ අපිට. මහා ගංගාවක් ගලාගෙන යනවා. සැඩ පහරට වැටුණු කෙනා විසින් කළ යුතු සැඩ පහර අයින් කරන එකද? පුළුවන් ද කරන්න? කළ හැකිද කළ යුතුද? එහෙම දෙයක් පනවන්න බෑ. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා සැඩ පහර අයින් කිරීම නෙවෙයි නේද? සැඩ පහර කපාගෙන ඈතර වෙන්න ඕන. ඒ වගේ මේ ලෝකයේ ප්‍රශ්න අරුබුද ගැටලු පීඩා කරන සිදුවීම් අයින් කරන්න බෑ. ඒව අතුරුදහන් කරන්න බෑ. ඒක හරියට අර ලේන වල්ගෙන් සාගරේ හිඳවන්න උත්සාහ කරේ. ඒ වගේ උත්සාහයක්. එනිසා ඔබ තේරුම් ගත යුත්තේ ඔබට යම් සිත පෙළෙන ස්වභාවයන් තියෙනවා නම් ඒ ස්වභාව දුරු කිරීම පිණිස ප්‍රශ්න අරුබුද නැති කර ලෝකයක් හොයන්න බෑ. හොයන්න එපා. ඔබ තේරුම් ගත යුත්තේ සිත හොඳින් ධර්මයේ පිහිටා නැති බවයි. නේද? ප්‍රශ්න වලින් අරුබුද වලින් සිත පෙළෙනවා නම් පීඩාවටපත් වෙනවා නම් ගොඩේමක් නැත්තම් මොකද හේතුව? සිත හොඳින් ධර්මයේ පිහිටා නැති බව. නේද? සිත හොඳින් ධර්මයේ පිහිටා තිබ්බනම් ප්‍රශ්න අරුබුද ලෝකයේ තියෙන්න පුළුවන්. ඒවත් තිබුණා වුණත් ඒ වයින් මුළුමනින් යතවි විනාශ නොවන සිතක් තියෙනවා කියනවා. ඉතින් එන්න ආන් ඒ වගේ ප්‍රබෝධයක්, ඒ බඳු ශක්තියක් ඇති කර ගැනීමයි ධර්ම ආબોධයේ ප්‍රතිලාභය. මේ සඳහා වඩා වැදගත් වෙන්නේ කුමක්ද? ඒ විදිහේ ජීවිතයක් උපදව ගන්න වඩාත් වැදගත් වෙන්නේ කුමක්ද? ප්‍රඥාව. ප්‍රඥාව වැදගත් වෙනවා. වීරිය, කැපකිරීම ආදී දේ සමග ප්‍රඥාව වුණ. ප්‍රඥාවෙන් තොර වීරිය වෙහසක් පමණයි ඇති කරන්නේ. ඉතින් මේ ප්‍රඥාව ඒ ප්‍රතිඵල උපදවා දෙන ප්‍රඥාව ඇතිවන්නේ හොඳ දහම් දැනුමක් සමග ධර්මයේ හොඳින් තෝරා බේරා නොගෙන ප්‍රඥාව උපදින්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ කලින් කලට ඔබට භාගතුන් වහන්සේ පෙන්වූ උතුම් දහම් කරුණු පෙන්වලා දෙන්නේ. ඉතින් අපි අද දවසේ ඔබට ඒ වගේ මේ ඔබේ නොනැස ප්‍රඥාව උපදවන ප්‍රඥාව වඩවන දහම් කරුණු සහිත දේශනාවක් කියලා දෙන්න කල්පනා කළා. සංයුක්ත නිකාය දෙක අභිසමය සංයුක්තෙහි සඳහන් සංයෝජන සූත්‍රය අද අපි කතා කරන්නේ මේ දේශනාවේදී භාගතුමාස මේ විදිහට කියා දෙනවා සංයෝජනීයේ සුභික්ඛවේ ධම්මේසු අස්සාදානුපස්සීනෝ විහෙරතෝ තණ්හා පවද්දති මහණෙනි සංයෝජන සංයෝජනීය ධර්මයන් හි එතන සංයෝජනීය ධර්මයන් ගැන ආස්වාදයට අනුව බලමින් සිටින කෙනා යමෙක් සිටිනවා නම් එයා තුල එයාගේ තණ්හාව වැඩෙනවා. සංයෝජනීය ධර්මයන් ගැන ආස්වාදයේ අනුව බලමින් සිටිනකොට තණ්හා වැඩෙනවා. තණ්හා පච්චය උපාදානං. තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදානය පවතිනවා. උපාදාන පච්චය බහෝ. උපාදාන ප්‍රත්‍යයෙන් භවය පවතිනවා. භවපච්චය ජාති. භව භවය ප්‍රත්‍යයෙන් ඉපදීම පවතිනවා. ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඒ ඉපදීම මුල් වෙලා ඉපදීම ප්‍රත්‍යයෙන් ජරාවටපත් වීම මරණයටපත් වීම, ශෝක කිරීම, සුසුම් හෙලීම, වැළපෙන එක, දුක් දුම්නස්, කායික දුක්, මානසික දුක්. එතට උපායාසයේ අර විලාප දෙන්නේ, පපුවටත් ගහගෙන විලාප දෙන්නේ, සුසුම් හෙලන්නේ අන්නේ ස්වභාවයන්. ඒ වගේ දුක් සියල්ල හට ගන්නවා, ඉපදෙනවා. ඒව මේ තස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මහණෙනි දුක් සියලු දුක් වල හට ගැනීම මේ විදිහටයි වෙන්නේ. මේ දුකේ හට ගැනීමයි. ඒ කරුණ අපි හොඳින් තේරුම් ගන්න ඕන කුමක්ද එතන කියලා දෙන්නේ? සංයෝජනීය ධර්මයන්ගේ ආස්වාදය අනුව ඒ සංයෝජන ධර්මයේ ආස්වාදයේම දකිමින් වාසය කරයි නම් යම් කෙනෙක් මොකද වෙන්නේ තණ්හාව වැඩෙනවා හොඳට මේ කරුණ අපි මතක තියාගන්න ඕන මතක තියන් තේරුම් ගන්න ඕන මේ දහම් කරුණ මතක තියාගෙන යමෙක් තේරුම් ගත්තොත් එයා තුළ කුමක්ද ඉපදෙන්නේ ප්‍රඥාව ඉපදෙනවා මේ දහම් කරුණු තේරුම් ගැනීමෙන් ඒ දහම් කරුණු අවබෝධ කර ගැනීමෙන් ප්‍රඥාව ඉපදිනවා. ප්‍රඥාව ඉපදින කෙනා තුළ වීර්ය ඉපදිනවා. ඒතර ප්‍රඥාවෙන් යුක්තව වීර්ය වඩන කෙනා නිවන් මඟට පැමිණෙනවා. නිවන් මඟ සම්පූර්ණ කර ගන්නවා. ප්‍රඥාව රහිතව වීර්ය උපදින කෙනාට ප්‍රඥාව රහිතයි නම් ඒ වීරියෙන් එයාට වෙහසක් එපා වීමක් වෙනවා. මේක වෙන්නේ. දැන් ඔබ දන්නවා බොහෝ දෙනා මහන්සි වෙනවා. ටික කාලකදී සමහරු අපි මේක අතහැරියා කියලා මේ කටේ තුලේ නොගෑවි කියනවනේ. අපි අතහැරියා කියලා කියන අය ඉන්නවා. අපිටම සමහරු කියලා තියෙනවා. අපි නම් අතහැරියා. මොකක්ද අතහැර තියෙන්නේ? නිවන අවබෝධ කිරීමේ අදහස අතහැරපකක් තියෙනවා. කලින් වීර්යය කළාද? ඒ ඒ අය අතහැරේ කියලා දන්නේ නැති කට්ටිය හිතන්නේ තාමත් වීර්යය කරනවා කියලා. සමහර විට ඒගොල්ල වීර්යය කළා ඉවරයි දැන් ආબોධ කරලා කියලා. නමුත් බලන්නේ ප්‍රඥාව නැතුව ප්‍රඥාව උපදවන්නේ නැතුව කළ වීර්යය ඔහුට ප්‍රතිඵල උපදවලා දීලා නැහැ. ඒක ඔබටත් වෙන්න පුළුවන්. ඔබටත් වෙන්න පුළුවන්. මොකද හේතුව නිවන පිණිස තියෙන උපකාර අනුග්‍රහයන් ඊටාම ස්වල්පයයි තියෙන්නේ. නිවනින් බැහැර වීම පිණිස උපකාර හිතාගන්න බැරි තරම් තියෙනවා. නිවනින් බැහැරට කෙනෙක්ව ගෙන යාම පිණිස උපකාර කෙරවලක් නැහැ. නිවන කියන වචනේ පෙන්වමින්ම නිවරෙන් බහැරට ගෙන යන්න උපකාර තියෙනවා. ධර්මයේ තියෙන සූත්‍ර දේශනාව පෙන්වමින්ම නිවරෙන් බහැරට ගෙන යන්න පිසු උපකාර තියෙනවා. ඒ ලෝකෙ හැටි. ඒක හැටියක් ලෝකයක. ඒ ස්වභාවයක්. නිදහස් වීම පිණිස උපකාර ස්වල්පයයි. ඒ ස්වල්ප උපකාර කවුද සාද ලැබෙන්නේ? ප්‍රඥාවන්තින් නිසා. ඉතින් ප්‍රඥාව උපදවාගත යුතු එකක්. ඒ ප්‍රඥාව උපදවාගත යුත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්මයේ ශ්‍රවණය කොට තේරුම් ගැනීමෙන් වෙන දෙයකින් නෙවෙයි. ඉතින් මේ අද අපි ඉගෙන ගන්න දහම් කරුණු තුළ ප්‍රඥාව ඉදීම පිණිස වමනා ධර්මයන් තමයි තිබෙන්නේ. එතකොට අපි මුලින් කතා කළේ කුමක්ද? යම් කෙනෙක් සංයෝජනයන්ට හිතවන ධර්මයන් සංයෝජනීය ධර්මයන් හි ආස්වාදයේම බලමින් සිටිනවා නම් ඔහු තුල තණ්හාව වැඩිනවා ඒ තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදාන පවතිනවා උපාදාන ප්‍රත්‍යයෙන් භවය පවතිනවා භවය ප්‍රත්‍යයෙන් ඉපදීම පවතිනවා ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන සීළු දුක් හට ගැනීම සිදු වෙනවා දුකේ හට ගැනීම කියන්නේ ආන් ඒක. ඒ විදිහට අපි ඉගෙන ගන්න ඕන. ඒ යලි යලි මේ දහම් කරුණ මේ විදිහට මේ ඉගෙන ගන්න ඕන. යලි යලි මෙලෙසම මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරමින් ඒ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඇයි මෙනෙහි කරන්නේ අපි ඒක? ඒ විදිහටම මතක තියාගන්න ඕන. ඒ විදිහට මතක තියාගන්නයි ඒක යලි මෙනෙහි කරන්න ඕන. මේ දහම් කරුණු මේ විදිහට මෙනෙහි කිරීමෙන් මතක හිටිනවා. අමතක වෙලා ගියොත් මොකද වෙන්නේ? ඒ ධර්මයෙන් අපිට ප්‍රයෝජන ගන්න බැරි වෙනවනේ. ඒ නිසා මතක තියාගන්න ඕනේ. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා සේයතාපි භික්ඛවේ තේලංච පටිච්ච වක්ඛින්ච පටිච්ච තේලප්පදීපෝ ඥායේය මහණෙනි මේ වගේ තෙලක් නිසා වැටිත් නිසා යම් තෙල් පහනක් දැල් වෙන්නේ යම්සේද යම් දැල් වෙනවද తත්‍ර පුරිසෝ කාලේන කාලං තේලං ආසින්චී යම් පුද්ගලෙක් කලින් කලට ඒ පහනට තෙල් දානවා වත්තින් උපසංහරයේ ඒ වැටිය පිළියෙල කරන සකස් කරනවා තෙල් tire හදනවා එවං හිසෝ භික්ඛවේ තේලප්පදීපෝ තදාහාරෝ තදු පාදානෝ චිරං දීගමද්දානං ජලෙය මහණෙනි ආන් ඒ ඒ විදිහට ඒ දැල් වෙන තෙලත් නිසා පැටිත් නිසා යම් පහනක් දැල් වෙනවා ඒ පහනට යම් පුරුෂයෙක් කලින් කලට තෙල් දානවා ඒ පහන් වැටිය පිළියෙල කරනවා. අන් ඒ ආහාරය ඒ උපාදානය කුමක්ද ආහාරය උපාදානය තෙල් දාන එකත් වැටි සකස් වෙනවා. ඒ ආහාරයෙන් ඒ උපාදානයෙන් ඒ පහන තෙල් පහන බොහෝ කලක් දැල් වෙනවා. මේකත් මතක තියාගන්න. ඒ දහම් එකක් දහම් කරුණක්. ඒකත් මතක තියෙන්න ඕන. සමහරට මේ වචනේ අමතක වෙන්න පුළුවන් යලි සිහි කරගන්නකොට මතක තියෙයි. මේකේ අර්ථය හරි මතකද? අර්ථය මතක තිබ්බත් ඇති. නමුත් අර මුලින් ඉගෙන ගත්ත වචනේ නම් ඒ දහම් පාඩේ ඒ විදිහට මතක තියෙන්න ඕන. දැන් මේ කතාව මේ විදිහට වචනේ අමතක වෙන්න පුළුවන්. නමුත් මේකේ අර්ථය තේරුම් ගන්න. මුලින් ඉගෙන ගත්ත වචනේ දහම් පදේ වචනයි අර්ථයයි දෙකම ඕන. දැන් මෙතන තියෙන උදාහරණයනේ. නේද? උදාහරණයේ සමහරට මතකයි. දහම් කරන සමහරට මතක නැහැ. දහම් කරන මතක තියාගන්න උදාහරණයේ අර්ථයේ තිබ්බත් ඇති මතක තියෙනවා නම් හොඳයි. ඊළඟට භාගතුන්ස් පෙන්නවා පෙන්නා දෙනවා. ඒව මේව කෝ බික්කවේ මහණෙනි යන්නේ වගේ සංයෝජනීයේ සුධම්මේසු අස්සාදානුපස්සීනෝ විහෙරතෝ තණ්හා පවද්දති මහණෙනි යන් ඒ වගේ සංයෝජනයේ හිතවන ධර්මයන් හි ආස්වාදය බලමින් සිටින කෙනා තුළ තණ්හා වැඩෙනවා. තණ්හා පච්චා උපාදානං උපාදාන පච්චා භවෝ භව පච්චා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ කොයි වගේද කියලා දෙන්නේ මහණෙනි සංයෝජනෙට හිතවන ධර්මයන්හි ආස්වාදය අනුව බලමින් සිටින කෙනා තුළ තණ්හාව වැඩෙනවා. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානයේ තියෙනවා, උපාදාන ප්‍රත්‍යයෙන් භවයේ තිබෙනවා, භව ප්‍රත්‍යයෙන් ජාතිය ඉපදීම තියෙනවා. ඉපදීම ප්‍රත්‍යයෙන් ජරාවටපත් වීම, මරණයටපත් වීම, ශෝක කිරීම, දුක් දුම්නස් හත ගැනීම උපායාසය කියන්නේ සුසුම් හෙලීම. පපුවටත් ගහගෙන වැළපිලා සුසුම් හෙලන්නේ ඒ ස්වභාවයන්. කියන්නේ දුක් ස්වභාවයන් හට ගන්නවා. ඒ දුක් ස්වභාවයන් හටගන්නේ හට ගැනීමට මොකද්ද ඒතර මුල් වෙන්නේ? සංයෝජනීය ධර්මයන් වල ආස්වාදය බලමින් ඉන්නේ ඉඳීම. ඒවා තේරුම් ගන්න. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වලා දෙනවා සංයෝජනීයේසු භික්ඛවේ ධම්මේසු ආදිනවානුපස්සිනෝ විහෙරතෝ තණ්හා නිරුජ්ජಂತಿ මහණෙනි සංයෝජනයේට ප්‍රත්‍ය වෙන ධර්මයන්හි ආදීනවය බලමින් සිටිනකොට තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. කොහොමද අපිට කියලා දෙන්නේ සංයෝජනයේට හිතවන නැත්නම් සංයෝජන ප්‍රත්‍ය වෙන ධර්මයන්හි ආදීනවය බලමින් සිටිනකොට තණ්හාව නිරුද්ධ වෙනවා තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙලා යනවා උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා භවය නිරුද්ධ වීමෙන් ජාතිය ඉපදීම නිරුද්ධ වෙනවා ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නිරුද්ධ වෙනවා. සියලු දුකේ නිරුද්ධ වීම මෙයයි කියලා තමයි කියලා දෙන්නේ. භාග්‍යවතුන්ස පෙන්වා දෙන්නේ කොහොමද යම් තෙලත් නිසා වැටියක් නිසා යම් පහනක් දැල් වෙනවා. යම් කෙනෙක් ඒ පහනට තෙල දාන්නේ නැත්නම් තෙල් දාන්නෙත් නැත්නම් වැටිය පිළ කරන්නේත් නැත්නම් ඒ තිබෙන තෙල් ටිකත් වැටියත් දැල් වෙලා අවසන් වුණාන් පස්සේ පහන නිවිලා යනවා. මහණෙනි ආන් ඒ විදිහටම යම් කෙනෙක් සංයෝජනයේට ප්‍රත්‍ය වෙන ධර්මයන් හි ආදීනවය සීකරමින් ඉන්නවනම් ආදීනව දකිමින් ඉන්නවනම් එයාගේ තණ්හාව නිරුද්ධ වෙනවා තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙනවා. උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භව නිරෝධයෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස සියල්ල නිරුද්ධ වෙනවා. සියලු දුකේ නිරුද්ධ වීම මෙයයි. ඒ විදිහට සියලු දුකම නිරුද්ධ වෙලා යනවා. අර තෙල සහ වැටිය උපකාරයෙන් දැල්වෙන පහන යලි තෙල් නොදැමීම සහ පහන් වැටිය පිළියෙල නොකිරීම නිසා ඒකට යලි ආහාර සැපීමක් නැහැ. තියෙන ආහාර සහ උපාදාන ඉවරන් පස්සේ මේ පහන නිවෙනවා. ඒ දැල්ල යලි හටගන්නේ නැහැ. ඒ වගේම තමයි යම් කෙනෙක් ආස්වාදය අතහැරලා කුමකද සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය මෙනෙහි කිරීම ආස්වාදය සිහි කිරීම අතහරිමින් ආදීනවය සිහි කරනවා නම් ආදීනවය තේරුම් ගන්න උත්සාහ කරනවා නම් ආදීනවය දකිමින් වාසය කරනවා නම් එයාගේ තණ්හා ෂය වෙනවා තණ්හාව ෂය වීමෙන් උපාදානය ෂය වෙනවා, නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භාවය නිරුද්ධ වෙනවා. භාවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන සියලු දුක් නිරුද්ධ වෙනවා. ඒතර අපි <clears throat> යම් ආවිෂයක් නම් තියෙන්නේ. ඒ ආවිෂය ඇවෑමෙන් කලුරිය කරාම යලි ඉපදීමක් නැහැ. එයයි නිවන. පිරිනොම් පෑම කියලා කියන්නේ ආන් ඒකට. බලන්න මේ කුඩා දේශනාව තුළ කුඩා දේශනාවක් නේ කුඩා දේශනාව තුළ පෙන්වන දහම් කරුණු කීපය යමෙක් ඊතා සදහසිතින් දරාගත්තු නොතිබූ ප්‍රඥාව ඔහුට ඉපදෙනවා. නොතිබූ අවබෝධය ඔහුට ඉපදෙනවා. කුමක්ද අවබෝධය? බලන්න මෙතන කාරණා අපිට පෙන්ලා තියෙන්නේ දහම් කරුණු දෙකක් නේද? දහම් කරුණු දෙකයි තිබෙන්නේ. ඒ දෙක උදාහරණ දෙකකින් පෙන්වා දෙන්න විස්තර කරනවා තවදුරටත්. මුලින් පෙන්වන්නේ කොමක්ද? සංයෝජනීය ධර්මයන් හි ආස්වාදය දකිමින් ඉන්න කෙනාට සිදුවෙන දේ මුලින් පෙන්නනවා. ඊළඟට පෙන්වා දෙනවා සංයෝජනීය ධර්මයන්හි ආදීනවය දකිමින් ඉන්න කෙනාට සිදුවෙන දේ. කාරණා දෙකයි නේද? ඒ කරුණු දෙක තුළ කරුණු හතරක් විස්තර කරලා තිබෙනවා. මේ දහම් කරුණු දෙක තුළ කරුණු හතරක් පෙන්වලා තියෙනවා. මොනවාද ඒ කරුණු හතර? මේ තමා දුක කියන ධර්මයේ මෙතන පෙන්වලා තියෙනවා. නේද? ජාතිපච්චය, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දුම්නස්, උපායස කියන කරුණු නේද? මොනවාද ඒ? ජාතිපච්චය, ජරා, මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියලා ධර්මයක් මේ තුල තිබෙනව නේද? ඒ කුමක්ද? දුක්ඛාරය සත්‍යය. නේද? ඒ දුක්ඛාරය සත්‍යය. ඒ දුක්ඛාරය සත්‍ය ඒ දුකේ දුක්ඛාරය සත්‍ය පෙන්වන වගේම ඒ දුකේ හට ගැනීමත් ඒ දහම් කරුණු තුල තියෙනවනේ. කොහොමද දුකේ හට ගැනීම විස්තර කරන්නේ? සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය දක්කිමින් සිටිනකොට ඒ ආස්වාදය දක්කිමින් ඉන්න කෙනා තුළ තණ්හාව හට ගන්නවා. එහෙනම් තණ්හාව තමයි දුකේ හට ගැනීම. තණ්හාව යමක් යමෙක් තුළ තණ්හාව හට ගන්නවා නම් ඒ තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය හට ගන්නවා. උපාදාන ප්‍රත්‍යයෙන් භවය හට ගන්නවා. භවය ප්‍රත්‍යයෙන් ජාති හට ගන්නවා. ඉතින් ඒ විදිහට මේ දහම් කරුණ තේරුම් ගන්නත් මෙනෙහි කරන්නත් පුරුදු වෙන්න. ඊළඟට කුමක්ද පෙන්වන්නේ? සංයෝජනීය ධර්මයන්හි ආදීනවය දකින්න කෙනා තුළ තණ්හාව නිරුද්ධ වෙන බව භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන සියලු දුක් නිරුද්ධ වෙනවා. එතකොට බලන්න මේ දහම් කරුණු දෙක තුළ දුක ගැනත් පෙන්වා දෙනවා දුකේ හට ගැනීම ගැනත් පෙන්වා දෙනවා දුකේ නැතිවීමක් පෙන්වා දෙනවනේ. දුක් නැති වෙන විදිහක් පෙන්වා දෙනවා. එතකොට ආරි සත්‍ය හතර චතුරාර්ය සත්‍ය හතර ආරි සත්‍ය හතර එතන පෙන්වලා දෙන්නේ නේද? යම් කෙනෙක් මේ ධර්මය ඉගෙනගෙන ආරි සත්‍ය හතර තේරුම් ගත්තොත් ඒ ආරි සත්‍ය හතර තේරුම් ගැනීමෙන් ඔහුට ලැබ වෙන්නේ කුමක්ද? ප්‍රඥාව. යමෙක් මේ තමා දුක කියලා තේරුම් ගන්නවා නම් මේ තමා දුකේ හට ගැනීම කියලා තේරුම් ගන්නවා නම් මේ තමා දුකේ නැතිවීම කියලා තේරුම් ගන්නවා නම් මේ තමා දුක නැති වෙන මඟ කියලා තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගැනීම කුමක්ද ප්‍රඥාව ප්‍රඥාව කියන්නේ ඒක ඉතින් යම් කෙනෙකුට ඒ දැනුම තියෙනවා නම් ඒ දැනුමේ යුක්තයි නම් ඒ කෙනා ප්‍රඥාවන්තයෙක් විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. ඒතර යම් කෙනෙකුට මේ ආර්ය සත්‍ය හතර ගැන මේ විදිහට දැනුමක් තියෙනවා නම්, වැටහිමක් තියෙනවා නම්, ඔහු ප්‍රඥාවන්තයෙක්. මෙබඳු දහම් දහම් දැනුමේ යුක්ත කෙනෙක් ප්‍රඥාවන්තයෙක් වීරිය කරනවා. මේ දැනුම නැත්නම් මේ අවබෝධය යමෙකුට තියෙනවා නම් ඔහු තුළ වීර්ය උපදිනවා. ඒක ස්වභාවයක්. මේ දැනුම මේ අවබෝධය නැති කෙනා තුළ වීර්ය උපදින්න පුළුවන්. නමුත් ඒක චික කලකින්ම දුර්වල වෙලා යනවා. ඒ කියන්නේ දුර්වල බීජයකින් පැලයක් හටගන්න පුළුවන් දෙබැරිද? පුළුවන් නේද? දැන් අපි දන්නවා කුඹරට බොල් දැම්මත් පැලවෙනවනේ සමහරවට. ඈ? බොල් වියතේ බොල් දැම්මහම පැලවෙනව නේද? බොල් රැටිනුත් පැලවෙනවනේ. නමුත් ඒකෙන් කරලක් ලැබෙනවද? බොල් රැටේ පැලුණා කියලා වියන්නේ වියන්නේ නැහැ නේද ඒකෙන්? ඒ වගේ තමයි. ප්‍රඥාව නැති කෙනා තුළ වීරියක් එන්න පුළුවන්. වෑයමක් තියෙන්න පුළුවන්. නමුත් එයාට මොකද්ද හිමි වෙන්නේ නැත්තේ උපදින්නේ නැත්තේ එයා තුළ ප්‍රතිඵල නැහැ බොල්ලැටේ පැලුණාම ඵල හටගන්නේ නැහැ ඒ විදිහම තමයි ප්‍රඥාවෙන් තොර වීරියවන්තයා ප්‍රතිඵල නොලබාම අසාර්ථකත්වයටපත් වෙනවා ප්‍රඥාව තියෙන කෙනා ප්‍රතිඵල ලැබීම ප්‍රමාද වීම නිසා පීඩාවටපත් වෙන්නේ නැහැ. යම් කෙනෙක් ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ කියලා පීඩාවටපත් වෙනවා නම් මොකක්ද එනම් හේතුව? දැන් ඔබට මම කියු දෙ තේමාද? ප්‍රඥාවන්තයා වීර්ය කරනවා. වීර්ය කළ පමණින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැනේ. කියන්නේ ඒ සැනින් ලැබෙන්නේ වීරිකල ප්‍රඥාව පන්තිය වීරිකර ප්‍රතිඵල ලැබෙනව නේද ලැබෙන ඒක ඒකාන්තින් ලැබෙනවා නමුත් ඒ වීරිකල සැනින් ලැබෙන්නේ දැන් ඊටාම සරු බීජ කුමර දැම්ම ගමන් පහවදාට වීකරල ගන්න බෑනේ නේද පහවදාට වීකරලක් ලැබෙන්නේ නැහැ ඒ විදිහට මේ ප්‍රඥාව චිබු පමණින් වීරිය කළ පමණින් ඒ සැනින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දුකින් නිදහසීම නොලැබෙ ලැබෙන්නේ නැහැ. ඒකට යම් කාලයක් ගත වෙනවා. ඒ ගත වෙන කාලය මෙච්චරයි කියලා අපි කාටවත් කියන්න බෑ. මෙයාට මෙච්චර කාලයක් ගත වෙනවා. මෙයාට මෙච්චර කාලයක් ගත වෙනවා කියලා අපිට එහෙම නිර්ණය කරන්න බෑ. නමුත් අපි නිශ්චිත වශයෙන්ම අපි දන්න දෙයක් තියෙනවා. නිශ්චිත වශයෙන් අපි දන්න දේවලුත් තියෙනවා අපිට නිශ්චය කරන්න බැරි සීමාවකුත් තියෙනවා නිශ්චිත වශයෙන් අපි දන්න දේ තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් අප දැනගත යුතු දේ තමයි යමෙක් ආර්ය සත්‍ය ගැන තේරුමක් ඇති කරගත්තොත් ඒ කියන්නේ ප්‍රඥාවන්තයෙක් බවටපත් වුණොත් ඔහු සතර පායට වැටෙන්නේ නැහැ. ඒක අපි නිශ්චිත වශයෙන්ම දන්න දෙයක්. ඒක ගැන සැක කරන්න පුළුවන්. ඒ ගැන සැක හිතෙනවා නම් ඒක ප්‍රඥාව ඉපදෙලා නැහැ. නේද? ප්‍රඥාව ඉපදෙලා නැහැ. ඒ වගේම තමයි අවමාසයෙන් මේ දහම ගැන පැහැදීමක් ඇති වුණොත් භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා යමෙක් බුදුරජාණන් වහන්සේ වදාළ දේ ශ්‍රද්ධාවෙන් අදාහගත්තොත් ඔහු සද්ධානුසාරී කෙනෙක්. ඔහු සෝතාපන්න නොවි කලෝරිය කරන්නේ නැහැ කියලා. මෙන්න මෙබඳු ධර්මයන් අපි නිශ්චිත වශයෙන්ම දැනගත යුතුයි. මේ ධර්මයන් අපි නිශ්චිත වශයෙන් දැනගන්න ඕන. ඊළඟට යම් කෙනෙක් සෝතාපන්න වුණොත් ඔහු උපරිම වශයෙන් බව හතක් දක්වා පමණයි සසර ගමන් කරන්නේ. ඒ කාලය තුල ඔහු කිසි විටකත් දුක් සහිත ලෝකයක ඉපදෙන්නේ නැහැ. අපි මේවා නිශ්චිත වශයෙන්ම දැනගන්න ඕන දේවල්. යමෙකුට මේ ආරි සත්‍ය ගැන අවබෝධය හොඳින් පිහිටියොත් ඒ අපි කලින් කිව්ව නිශ්චිත වශයෙන් දැනගත යුතු දේවල් නිශ්චිත වශයෙන් ඔහු දැනගන්නවා. ඔහු තුළ ඒ කරුණ ගැන සැකයක් හිතින්නේ නැහැ. බලන්න ඒබඳු නිශ්චිත බවක් යමෙකුගේ සිතේ තියෙනවා නම් කුමක්ද සද්ධාහටපත් වුණ කෙනා සෝතාපන්න නොවි කලුරේ කරන්නේ නැහැ කියලා නිශ්චිත බවක් කෙනෙකුගේ සිතේ තියෙනවා නම් සෝතාපන්න වුණ කෙනා සතර පායට වැටෙන්නේ නැහැ. ඒකල නිශ්චිත බවක් කෙනෙකුගේ සිතේ තියෙනවා. සෝතාපන්න වුණ කෙනා උපර වශයෙන් බව හතක් ඇතුළත සියලු දුකින් නිදහස් වෙනවා. ඒ තාක් ඔහු දුගතියකට යන්නේ නැහැ. මෙබඳු කරුණු ගැන නිශ්චිත බවක් යමෙකුගේ සිතේ තියෙනවා නම් ඒ නිශ්චිත අදහස ඔහුගේ සිත ඍජු බවට පත් කරනවද වක්‍ර බවට පත් කරනවද ඒ සිට ඒ ඒ දැනුම ඒ තේරුම් ගැනීම ඒ නිශ්චිත බව ඔහු ශක්තිමත් කෙනෙක් බවට පත් කරනවද දුර්වලෙක් බවට පත් කරනවද ඒ නිශ්චිත වූ දැනුම ඔහු ඍජු කෙනෙක් බවට පත් කළා නේද? ඔහු නිශ්චිත ඒ දැනුම නිසා ඔහු ශක්තිමත් හිතක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. නේද? සැලෙන්නේ නැහැ. කනගාටු වෙන්නේ නැහැ. ඒතර ඔහුගේ මෙලෝ ජීවිතය සාර්ථකයි. එපමණකින් ඔහුගේ මෙලෝ ජීවිතය සාර්ථකයි. මෙලෝ ජීවිතය සාර්ථක වෙනා තුළ අතු ජීවිතේ සාර්ථකත්වයේ තියෙනවා. පැහැදිලි නේද? එනිසා මේ අපි ඉගෙන ගන්නට ඉගෙන ගන්නා වූ දහම් කරුණු අසුරු කරගෙන අපේ ප්‍රඥාව වැඩෙන පිළිවෙලට නුවණස පෑදෙන පිළිවෙලට ඒ ධර්මයන් අප තේරුම් ගන්න ඕන. දැන් බලන්න අපි කෙටි දේශනාවක් ඉගෙන ගත්තී. මූලික දහම් කරුණු දෙකක් දහම් පාට දෙකක් එතන තිබෙන්නේ. ඒ දහම් පාට දෙක තුළ ආර්ය සත්‍ය හතරම පෙන්වා දෙනවා. ඊතා නිශ්චිතව පෙන්වා දෙනවා. දැන් මේ දහම් පාට කියවද්දී අහද්දී ඔබට තේරෙනවා ඇති. ඒවයි මේ සැකමුසු වචන මාත්‍රයක්වත් නැහැ. සැකමුසු වචන නැහැ. ඍජු ප්‍රකාශ තියෙන්නේ. නිශ්චිත ප්‍රකාශ තියෙන්නේ. යම් නොවැනැත්තේ යම් දැනුම් තේරුම් තියෙන කෙනෙක් මේ ධර්මයන් ශ්‍රවණය කළොත් අහනවා නම් එයාගේ සිත ඍජු බවටපත් වෙනවා. මක්නිසාද ඍජු ප්‍රකාශ නිසා. ඍජු ප්‍රකාශයකට ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය කළ කෙනාගේ සිත ඍජු බවටපත් වෙනවා. ඔහුට තේරෙනවා ඒකාන්තයෙන් මේ ධර්මය සත්‍යයි. මේ ධර්මය ප්‍රතිඵල සහිතයි. මේ ධර්ම ඒකාන්තයෙන් මෙලවදීම පුරුදු කළ යුතු පුරුදු කළ හැකි මෙලවදීම ප්‍රතිඵල උපදින ධර්මයක් කියලා හොර තේරෙනවා. ඒ විදිහට ධර්ම ඉගෙන ගනිද්දී ඒ ධර්ම ඉගෙන ගන්න කෙනාගේ සිත බලවත් වෙන්න ඕන, ඍජු බවටපත් වෙන්න ඕන. ඒ ධර්මයේ ඔස්සේම ඔහුගේ සිත හැසිරෙන්න ඕන. ඒ විදිහට මේ ධර්මයන් ඉගෙන ගන්න. ඔබ ධර්මයක් ඉගෙන ගත්තන් පස්සේ ඒ ධර්මයේ ඔස්සේ ඔබේ සිත හැසිරෙන්න ඕන. ඒ ධර්මයේ ඔබේ සිතේ පවතින්න ඕන. ඒතර ඔබේ සිත දුර්වල වෙලා යන්නේ නැහැ. අපි කියවතාවෙත් මෙබඳු ධර්මයක්මයි කතා කළේ. මට හිතුනේ මේ ශරීරෙත් අපි ඒ බඳු ධර්මයක්ම කතා කරන්න ඕන කියලා. ගීශරේ කතා කළේ කොමක්ද? උපාදානයේට හිත ධර්මයන්හි ආස්වාදයේ අනුව බලන කෙනාට වෙනදී සහ උපාදානයේට හිත ධර්මයන්හි ආදීනව බලන කෙනාට සිදුවෙන දේ නේද? ගීශරේ කතා කළේ. ඉතින් අද කතා කරන්නේ කොමක්ද? කතා කළේ සංයෝජනයන්ට හිතවන ධර්මයන්. වල ආස්වාදේ ආදීනමය බලන කෙනාට සිදුවන දේ. සංයෝජනයේට හිතවන ධර්මයන් කියලා කියන්නේ මොනවද? ඒකත් අපි තේරුම් ගන්න ඕන. දැන් මෙතෙක් අපි කතා කළා දැන් ගිය වතාවෙත් අපි කතා කළේ මීට සමාන ධර්මයක්නේ. එතකොට ඔබට ඒ ධර්මයේ ඇසීමිනුත් ඔබ තුල කුමක්ද උපදින්න ඕන? ප්‍රඥාව නේද? ප්‍රඥාව උපදින්න ඕන. අද කතා කර ධර්මයේ ඇසීමෙත් ඔබ තුල ප්‍රඥාවමයි ඉපදෙන්න ඕන ප්‍රඥාවමයි වැඩෙන්න ඕන. නේද? මේ ධර්මයන් ඉගෙන ගන්නකොට අප තුළ අදහසක් ඇති වෙන්න ඕන මේ තමයි දුක මේ තමයි දුකේ හට ගැනීම මේ තමයි දුකේ නැතිවීම මේ තමයි දුක නැති වෙන මඟ කියන කරුණු හතර ගැන අපට වැටහීමක් එන්න ඕන නේද? ඒ කරුණු හත තව පෙන්වන්නේ. ඉතින් මේ විදිහට පැහැදිලිව ධර්මයේ පෙන්වා දෙද්දී බුදුරජාණන් වහන්සේ අපට දහම් කරුණු පිළිගෙන එයින් ප්‍රයෝජනක් ලබන්න බැරි නම් දෝෂේ කාගේද? ඈ? භාගතුන් වහන්සේගේද? නෑ බුදුරජාන් වහන්සේ එක්තරා තැනකදී පෙන්වා දෙන මහණෙනි මම මේ විදිහටත් ධර්මයේ ඉස්මතු කරලා පෙන්වද්දී මිත්‍යා දෘෂ්ටික කඩමාළු මං ඉරාදාලා ධර්මයේ මේ විදිහට ඉස්මතු කළා මං පෙන්නලා තියෙනවා බෙද බෙදා පෙන්නලා තියෙනවා වීරියවන්තයෙකුට වීරිය කරන්න මේම ප්‍රමාණවත් එහෙමත් නොකරනවා නම් මම මොකද කරන්නේ මහණෙනි කියලා නේද මේ විදිහට අපි මේ ධර්මයන් ඉගෙන ගන්නකොට මේ ධර්මය මෙලෙසම පිළිගන්නවා නම් මෙලෙසම දරා ගන්නවා නම් එයම ඇති වීර්ය කරන්න වීර්ය උපදින්න වීර්ය උපදවන්න වීර්ය කරන්න ඒ දැනුම ඇති. එතරම් නිර්වුල් නේද මේ දැනුම? නේද? එතරම් නිර්වුල්, එතරම් ඍජුයි නේද මේ ප්‍රකාශන? බලන දුකමයයි දුකේ හට ගැනීමමයයි දුකේ නැතිවීමයි දුක් නැති වෙන විදීමයි කියලා පෙන්නනවා. මේ කරුණු හතරෙන් තොර ප්‍රඥාවක් ලෝකේ නැහැ. මේ කාරණා හතර පෙන්වද්දි පෙන්වද්දි යලි යලි පෙන්වද්දි අපේ කරුණු හතර ගැන අවධානය යොමු නොකළොත් ඒ කරුණු පස්යක දමා වෙනත් දෙයකට අපි අවධානය යොමු කළොත් අපට අහිමි වෙන්නේ කුමක්ද? ප්‍රඥාව උපදව ගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. නේද? ඉතින් ගොඩක් අය කරගන්න දෙයක් තමයි මේ ප්‍රඥාව උපදවන්නේ නැතුව ප්‍රඥාව උපදව ගන්න නැතුව කලබල කර ගැනීමක් කරනවා. ඒක වීරිය නෙමෙයි. ඒකට කියන්නේ කලබල වීම. දැන් කෙනෙක් අපිට ඉලක්කයකට දුවනවා. තව කෙනෙක් ඉලක්කයට දිවනතු කලබලෙන් හිත මෙට දැඟලුවොත් ඒකත් මහන්සි වෙන විදිහ යන්නේ ඒ දෙන්නටම මහන්සියක් තියෙනවා ඉලක්කයට යන කෙනාට ප්‍රතිඵල තියෙනවා නිකන් දඟලන කෙනාට ප්‍රතිඵල නැහැ ඉතින් ආර්ය ශක්තිය ගැන අවබෝධය එමෙත්තන් ආර්ය ශක්තිය ගැන වැටහීම තුළ තමයි යායුතු ඉලක්කය අපට පැහැදිලි කරන්නේ යායුතු මඟ මෙයයි කියලා පැහැදිලි කරා දැන් මෙතන අපට නිවන් මඟ මෙයයි කියලා අපට පැහැදිලි කරනවානේ. නේද? නිවන් මඟත් පැහැදිලි කරන කියන්නේ නිදහස් වෙන පැත්ත පෙන්නනවා. යලි යලි සසරේ යන පැත්ත පෙන්වා දෙනවා. හරියෙන් නිර්වුල්නේ. ඊටාම නිර්වුල්. මේ දැනුම යලි යලි යලි යලි යලි නිර්වුල් කරගත යුතුයි. මේ ආරි සත්‍ය හතර පිළිබඳ පෙන්වා දෙන ධර්මය මෙලසින්ම තේරුම්ගෙන මෙලසින්ම දරාගෙන යලි යලි නිරවුල් කරගන්න උත්සාහ කරනවා. මේ පෙන්වන කරුණු යලි මතක් කරගෙන යලි නිරවුල් කරගන්න උත්සාහ කරනවා. උත්සාහ කරන භාගතුන් වහන්සේ කුමක්ද මේ පෙන්වා දෙන්නේ? කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. සංයෝජනයේට හිතවන නැත්නම් සංයෝජන ප්‍රත්‍ය වෙන ධර්මයන්හි ආස්වාදය අනුව බලනකොට තණ්හාව උපදිනවා. ඒක පැත්තක් ගැන පෙන්නනෝනේ. ඊළඟට පෙන්වා දෙන කුමක්ද? සංයෝජනයේට හිතවන ධර්මයන්හි ආදීනමය බලනකොට තණ්හාව නිරුද්ධ වෙනවා. ඊටාම පැහැදිලි, ඊටාම ඍජුයි නේද? එතන මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. හේතුවක් නිසා යම් ඵලයක් හට ගන්නවා නම් ඒ හේතු නැතිවීමෙන් ඵලෙ නැති වෙලා යනවා. නේද? නිර්වල නේද? මේ විදිහට ධර්මයේ නිර්වල කරගන්න උත්සාහ කරන්න. මොකද අද කාලේ අද පමණක් නෙවෙයි ඒ කාලෙත් අනාගතෙත් ඊටා නිර්වෘල් දේවල් නිර්වෘල් විදිහට භාගතුන්ස් පෙන්වා දෙද්දී ඒ එලෙස පිළි නොගෙන අවුල් හදාගැනීම ලෝකේ තිබුණා තියෙනවා අදත් තියෙනවා. ඒ අවුල් සහිත විදිහට පෙන්වන යතම් දේවල් අසුර කරමින් සිත් අවුල් කරගන්න එපා. ඊටාම පිරිසිදුව පැහැදිලිව පෙන්වන මේ බඳු ධර්මයන් ඉගෙන ගන්න ඒ පෙන්වන විදිහටම සිත පුරුදු කරගන්න. ඒතර ඔබේ සිත පැටලිලා යන්නේ නැහැ අවුල් සහගත තැන්වල. අවුල් සහගත අදහස් වලින් හිත පැටලෙන්නේ නැහැ. ඇත්තටම අවුල් කරගෙන ප්‍රඥාව නැති නිසා. ප්‍රඥාව තියෙන කෙනා අවුල් වියවුල වලට යන්නේ නැහැ. නිරවුල් වෙනවා නේද? ඉතින් ප්‍රඥාව නැති කෙනාට ඒ ප්‍රඥාව නැතිවීම නිසාම ඔහු තුල හටගන්නා හදිසිය, කලබලය, කලබලයක් හට ගන්නවා. ඒ කලබල වෙන කෙනා තුළ ආශාවක් තියෙනවා ඉක්මනින් සෝවාන් වෙන්න. ඉක්මනින් නිවන් දකින්න ආසයි. ඉක්මනින් සමාධිය ඇති කරන්න ආසයි. ඒ ආශාව තිබුණාට ඒ ආශාව ඉටු කරගන්න විදිය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. නිවන් දැකීමේ ආශාව තියෙන්න ඕන. නැතුව බෑනේ නේද? ඒක ආශාව ඕන. නමුත් වඩා වැදගත් වෙන්නේ කොමක්ද? ඒ නිවන කරා යන පිළිවෙල මෙයයි කියලා තේරුමක් තියෙන්න ඕනේ. නේද? ඒකයි ප්‍රඥාව මූලික කරගන්න ඕන කියලා කියන්නේ. ප්‍රඥාවෙන් තොරව ගන්න උත්සාහය වැරදි පැති වලට අපි යොමු කරනවා. ප්‍රඥාව තුළ තමයි යා යුතු මඟ මෙයයි කියලා පෙන්වන්නේ. දැන් බලන්න සංයෝජනයන්ට හිතවන ධර්මයන් වල ආස්වාදය අනුව බලන කෙනා සසරේ ගමන් කරනවා දුක කරා යනවා දුක උපදින උතුල. සංයෝජනීය ධර්මයන්ගේ ආදීනවේ බලන කෙනා දුකින් නිදහස් වෙනවා. නේද? මේ දැනුම අපි තුල නැත්තම් අපි සසරේ නිදහස් වෙන පැත්තයි සසර යන පැත්තයි දන්නේ නැත්තම් කොහෙද යන්නේ? සසර යන්නේ මේ විදිහටයි සසරෙන් නිදහස් වෙන්නේ මේ විදිහටයි කියලා නේද මේ ධර්මය තුල පෙන්වන්නේ නේද? මේ දැනුම අපි තුල නිර්වුල් නැත්තම් අපි කොහෙටද යන්නේ? යලි සසරේ යෑම මිසක නිදහස් වීමක් වෙන්නේ නැහැ. සසරෙන් නිදහස් වීම පිණිස වෙන කෙනා තුල මූලික වශයෙන් තිබිය යුතු දැනුම තමයි මේ තමා සසරේ යන විදිය. මේ ක්‍රමයටයි සසරේ යන්න සිද්ධ වෙන්නේ. මේ ක්‍රමයටයි සසරෙන් නිදහස් වෙන්නේ කියන දැනුම ඕමනයි. ඒ දැනුම නැති කෙනා කොච්චර උත්සාහ කරත් නිදහස් වෙන්නේ එයා යලි යලි පැටලි පැටලි සසරට යනවා. එහෙනම් නිදහස් වෙන්න කැමති කෙනා තුළ මූලික වශයෙන් සසරේ යන විදිය දැනගන්න ඕන නිදහස් වෙන විදියක් දැනගන්න ඕන. ඉතින් මේ කුඩා දේශනා තුළ පෙන්වන දහම් කරුණු තුලින් අපට විශාල දැනුමක් විශාල අවබෝධයක් උපදවනවා. ඒ දැනුම, ඒ අවබෝධය මුළුමනින්ම අපේ ජීවිත සාර්ථකත්වයට පත් කරන්න උපකාර වෙනවා. ඒ සාර්ථකත්වය පිණිසවන ප්‍රතිඵල කඩිමුඩිය ලැබෙන්නේ නැහැ. ඒ ගැන කලබල කරගන්න එපා. කලබල වෙන්නේ නැහැ ප්‍රඥාව තියෙන කෙනා. මාර්ගය මෙයයි කියලා දන්න කෙනා සක සංකා බිය තැති ගැනීම රහිත කෙනෙක් මාර්ගය මෙයයි කියලා නොදන්න කෙනා තුළ සක සංකා බිය තැති ගැනීම බහුලයි ඔහු යම් මුලාවකටපත් වුනොත් ඒ මුලාවෙන් නිදහස් වෙන්න ඔහු කැමති නැහැ සමහරු මේ වැරදි පිළිවෙලට යම් යම් දේවල් තේරුම් අරගෙන ඇතැම් අය මුලාවටපත් වෙනවා මාර්ගඵල ලැබුවා කියලා හිතෙනවා ඒ වගේ ඊට පස්සේ සමාධිය තියෙනවා කියලා හිතෙනවා මඟ වඩනවා කියලා හිතෙනවා මුලාවටපත් වෙන කෙනාගේ ස්වභාවය තමයි හරි දේ ඇසුරට බයක් ඇති වෙනවා මුලාවටපත් වෙන කෙනාගේ ස්වභාවය ඒ මුලාව අතහරින්නේ ආස නැහැ එයා හිතනවා එතන ආරක්ෂාව තියෙන හරි කියලා මාර්ගයටපත් වෙන කෙනා හැමදාම මුලාවක් මුලාව අතහරින්න යන කෙනෙක්. මාර්ගය කියලා කියන්නේ රාග ద్వේෂ මෝහ දුර වෙන, ෂය වෙන ප්‍රතිපදාව. ඒතර උතුල යම් මුලාවක් තියෙන මුලාව අතහැරලා යනවා. මේ ඒ නිසා මේ ධර්මයන් තුල තිබෙන ඒ උසස් අවබෝධය ප්‍රතිලාභය අත්කර ගන්න උත්සාහ කරන්න. ඒතර අද මේ දහම් කරුණ තුල අපි ඉගෙන ගත්ත දේ තුළ අපි තවදුරටත් තේරුම් ගත යුතු දේ තමයි මේ සංයෝජනීය ධර්මයන් ගැන අපට දැනුම නිරවුල තියෙනවා. ඒක අපි දන්නව නැත්තේ නෑ. මතක තියාගන්න සංයෝජනීය ධර්මයන් සහ සංයෝජන කියන දෙකම අපිට තේරෙන්න ඕන, තේරුම් ගන්න ඕන. සංයෝජනීය ධර්මයන් කියලා කියන්නේ සංයෝජනය කියලා කියන්නේ බැඳීම. සංයෝජන කියන්නේ බැඳෙන එක. බැඳීම පිනිස වන ධර්මයන් එකක් බැඳීම එකක් සංයෝජනීය ධර්මයන් කියන්නේ එකක් සංයෝජන කියන්නේ තව එකක් එතකොට සංයෝජනීය ධර්මයන් කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය සිත ඒවා සංයෝජනීය ධර්මයන් ඊළඟට රූප අප්‍රිය රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු ප්‍රිය වූ මිහිරි වූ රූප ශබ්ද ගඳ සුවඳ රස පහස අරමුණු ඒවා සංයෝජනීය ධර්මයන් බැඳීම ඇති කරන ධර්මයන් නමුත් සංයෝජන නෙවෙයි ඇස රූපයත් එක්ක බැඳෙන්නේ නැහැ ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඇස රූපයට බැඳෙන්නේ කන ශබ්දයට බැඳෙන්නේ නාසයේ ගඳ සුවඳට බැඳෙන්නේ ඇස නෙමෙයි බන්ධනය. කන නෙමෙයි බන්ධනය. ඒ විදිහට තේරුම් ගන්න. ඒතර ඇස කියලා කියන්නේ සංයෝජනයේ ඇති කරන ධර්මයක්. ඒ ඇසකිරී යම් කෙනෙක් තුළ තියෙනවා නම් තණ්හාවක් ඒක තමයි සංයෝජනය. කන සංයෝජනේ ඇති කරන ධර්මයක්. ඒ කන කෙරෙහි යම් කෙනෙක් තුළ තණ්හාවක් තියෙනවා නම් ඒක තමයි සංයෝජනය. ඒතර ඇස කන නාසය දිව ශරීරයේ සිත සංයෝජනීය ධර්මයක්. ඒ ඇස කන නාසය දිව ශරීරයේ සිත ගැන යමෙක් තුළ තණ්හාවක් ආශාවක් තියෙනවා නම් ඒක තමයි සංයෝජනය. ඊළඟට ප්‍රිය වූ මිහිරි වූ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු ආදිය සංයෝජනීය ධර්මයන්. ඒ ප්‍රිය වූ මනාප වූ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු ආදී කියන්නේ යම් කෙනෙක් තුළ තණ්හාවක් අල්මක් තියෙනවා නම් ඒක තමයි සංයෝජනය. ඇස රූපයට බැඳෙනවා නම් එයින් නිදහස් වෙන්න බෑ. කන ශබ්දයට බැඳෙනවා නම් නිදහස් වීමක් ලබන්න බෑ. ඒ විදිහට තේරුම් ගන්න. ඇයි ඒ තේරුම් ගැනීම වුමනා කරන්නේ? ඇහැට බැඳිලා කියලා හිතනොත් එහෙම නිදහස් වෙන්න බෑ. කොහොමද නිදහස් වෙන්නේ? නේ? ඒ වගේම තමයි යම් කෙනෙක් හිතනවා රූපයට බැඳිලා කියලා. ඒ රූපේ නැත්තම් එහෙනම් බැඳීම ඉවරයි නේද? නේ? දැක්කද මුලාවනේ? අපිට යම් කෙනෙක් මේ මිනිසෙකුට බැඳිලා ඉන්නවා. මිනිසයාටයි බැඳිලා තියෙන්නේ කියලා කෙනෙක් කෙනෙක් රූපයට බැඳලා තියෙන කියලා දන්නේ. යම් මිනිසෙක් ඉන්න එයාට බැඳිලා කියන කෙනෙක් හිතනවා. ඒ අදහස කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ. ඒ බැඳුන කෙනා මලොත් එයාට බැඳුනා නම් නිදහස් වෙන්න ඕනේ නේද? නමුත් අපි දන්නවනේ කෙනෙක් මරුණත් ශෝකේ තියෙනවනේ. විලාප විදි යන්නනවනේ. අවුරුදු ගාණක් පරණ අය පවා සිහි කර කර යන්නනවනේ. එහෙනම් ඒ රූපේ නෙවෙයි බන්ධනේ. පැහැදිලිද? දැන් අපි තුමු මාලයක් තියෙනවා. මාලයට නම් බැඳලා තියෙන්නේ මාලේ නැතුනොත් එහෙම බන්ධනේ නැති වෙන්න ඕනේ නේද? නමුත් මාලේ නැතුනොත් මොකද වෙන්නේ? බන්ධනේ ඉස්මතුල පේනවනේ ටක්ගාව. එහෙනම් මාලේ නෙවෙයි බන්ධනේ නේ? දැන් ඔබට තේරෙනවද ඒක? ඈ? එහෙනම් ඇස නෙවෙයි බන්ධනය. ඇස කන නාසය දිව ශරීරයේ සිට රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, පහස, අරමුණු කියන දේවල් සංයෝජනීය ධර්මයන්. ඒවා ගැන යම් කෙනෙක් තුළ තණ්හාවක් තියෙනවා නම් ඒ තමයි සංයෝජනේ. මේ දැනුම වොමනයි. මේ දැනුම නැත්තම් නිදහස් වෙන්න බෑ. පැහැදිලි නේද? දැන් ඔබට මේ ධර්මය ඉගෙන ගන්නකොට ආස්වාදය ආදීනවය නිදහස් වීම කියන කරුණු තුනක් අපි කියලා තියෙනවා. මීට පෙරත් අපි ඉගෙනගෙන තියෙනවා නේද? ඒ දහම් කරුණු තුනම හොඳින් නිරවුල් කරගන්න ඕන. ආස්වාදය ගැන කලින් ඉගෙනගෙන තිබෙනවා. ඉතින් ආස්වාදය කියලා භාගතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ කුමක්ද? යමක් ගැන මොකක්ද ආස්වාදය කියලා භාගතුන්ස පෙන්වා තියෙන්නේ යමක සැපක් සොම්නසක් තිබෙනවා නම් එහි ආස්වාදය යම් දෙයක යම් දෙයක් අනිත්‍යයි නම් දුකයි නම් ඒ වෙනස් වෙලා යනවා නම් එහි ආදීනවේ යම් දෙයක චන්දරාගය ආශාව ඇල්ම දුරු වීම තමයි එහි නිස්සාරණය ඒක නිස්සාරණයේ කුමක්ද කියලා දැන ගැනීම පිණිස තමයි සංයෝජනීය ධර්මයන් සහ සංයෝජන වලයි අර්ථය හොඳින් තේරුම් ගත යුත්තේ. එහෙම තේරෙන්නේ නැත්නම් නිස්සාරණයේ තේරෙන්නේ නැහැ. නේද? කොහොමද නිදහස් වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. නිදහස් වීම කියලා කියන්නේ තණ්හාවේ නිරුද්ධ වීම. තණ්හාවේ නිරුද්ධ වීම නිදහස් වීම. එතකොට අද අප ඉගෙන ගත්ත ධර්මයේ තුලත් ඔබ තේරුම් ගත යුතු දේ තමයි ආස්වාදයේ ආදීනව නිස්සරණය කියන මේ ධර්මයන් තේරුම්ගෙන පුරුදු කළ යුතුයි. ආස්වාදය ආස්වාද විදිහටත් ආදීනව ආදීන විදිහටත් නිස්සරණ නිස්සරණේ විදිහටත් තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගැනීමෙන් තමයි ආර්ය සත්‍ය පුරුදු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ආර්ය සත්‍ය අවබෝධය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ආස්වාදේ ආදීනව නිස්සාරණය කියන දහම් කරුණවල ඒ ධර්මයන් ගැන වැටහීමක් ප්‍රඥාවට අයිති. ඒ ධර්මයන් දන්නේ නැත්නම් ප්‍රඥාව දුර්වලයි. නේද? සංයෝජනීය ධර්මයන් වල ආස්වාදය ආදීනවේ නිස්සාරණය කියන තුනම ඒ විදිහට අපි තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් සාමාන්‍ය කෙනා සංයෝජනීය ධර්මයන් වල ආස්වාදයේ අනුව බලමින් තමයි ඉන්නේ. එයා ආදීනව දන්නේ නැහැ, නිස්සාරණේ දන්නේත් නැහැ. නේද? ඒතර ආස්වාදයේ විතරක් එයා පුරුදු කර ගන්නවා. ආස්වාදයේ අනුව බලමින්ම ඉන්නවා. ඒතර තණ්හාව ඇති වෙනවා, බැඳිලා යනවා, භවය ඇති වෙනවා, ඉපදීම නැති වෙනවා ජරා මරණ දුක් දුම්නස් ආදී සියලු දුක් හට ගන්නවා. දැන් නිදහස් වෙන්න බෑ. ධර්මයේ දන්න කෙනා ආස්වාදයක් ආදීනයක් නිස්සාරණයක් කියන ඒ දහම් කරුණු තුනම ඉගෙන ගන්නවා. ඔහු දන්නවා ආස්වාදය මෙයයි ආදීනව මෙයයි නිස්සාරණය මෙයයි කියලා. ඒතර ඔහුතල ඒ පිරිසිදු දැනුම පවතින්න පවතින්න ඒ දැනුම යලි යලි පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න නිදහස් වීම ගැන විශ්වාසය බලවත් වෙනවා. අසකන නාසය දිව ශරීරය සිත රූප ශබ්ද ගන්ධ සුවඳ පහස අරමුණු මේවෙන් නිදහස් වෙන්න ඕනනේ. ඒවෙන් නිදහස් වීම ගැන අර්ථය අපි දන්නේ නැත්නම් නිදහස් වීම ගැන නිර්වල් සිතක් නිර්වල් බවක් අපට ඇති වෙන්නේ නැහැ. ඒ නිදහස් වීම මෙයයි කියලා අපිට දැනුමක් තියෙනවා නම් නිදහස් වීම ගැන අපට බලවත් හිතක් බලවත් කැමැත්තක් ඇති වෙනවා. ඒ දැනුම අවබෝධය නැතුව නිදහස් වීම ගැන නිර්වෘල් සිතක් උපදින්නේ නැහැ. නිවනට ආසයි සමහරු. ඇයි ඒ හරි උත්සාහ ගන්න නැත්තේ? ඒකල පතමින් නිකන් ඉන්නවා. නිදහස් වෙන්නේ මේ විදිහටයි කියලා නිර්වෘල් දැනුමක් නැහැ. එකලත් ඒ වගේ නිර්වල් දැනුමක් නැති කට්ටිය හිටියා. විවිධ දෘෂ්ටිවල හිටපු කට්ටිය හිටියා ඒ කාලේ. සමහර විට සසරේ යම් කලක් ඉපදෙලා ඉපදෙලා ඉවරලා යනවා. කොහොම හිටපු කට්ටිය හිටියා. සමහරු මේ ජීවිතේ මලන් පස්සේ ආයෙ ඉපදෙන්නේ නැහැ. එහෙම අදහසවල ඉන්න කට්ටිය ඉන්නෝනේ. ඒ නිදහස් වෙන ක්‍රමයක් ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් නිදහස් වෙන ක්‍රමය මෙයයි කියලා භාගතුන් වහන්සේ පෙන්වපු විදිහට අපතල නිර්වල් දැනුම තියෙන්නේ. හොඳයි අපි කවටක් සෙත් පතනවා මේ කුඩා දේශනාව තුළ ඔබ ඉගෙන ගත්ත මේ උතුම් කරුණ වලින් ඔබේ ප්‍රඥාව බලවත් කරගෙන ඍජුසිතක් සහිතව ඊටාම වීරියවන්තය විදිහට ප්‍රඥාව සහිතව වීරිය සහිතව ප්‍රබෝධමත් ජීවිතයක් ඇති කර ගැනීම පිණිස කාටත් දුර්ලභ වූ වාග්ය උදා වේවා. සාදු සාදු සාදු